නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නතාව භික්කවේ අකුසලස්ස සමාපatti හෝති යාව සද්ධා පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු යතෝචකෝ භික්කවේ සද්ධා අන්තරහිතා හෝති අස්සද්ධියං පරිඋත්ථාය තිට්ඨති අත අකුසලස්ස සමාපatti හෝති සද්ධාවන්ත පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතේහි අකුසල සමාපatti සූත්‍රයේහි ඇතුළත් වෙන දේශනා පාඩයක්. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ පුද්ගල సంతානයේ අකුසලය තුල සමාධිගත වෙන්නේ කොහොමද? ඒ වගේම ඒ අකුසල සමාපත්තියෙන් පුද්ගල సంతානයේ බැහැර කරලා කුසල සමාපත්තියට අපේ මනස යොදවන්නේ කොහොමද? කවර ධර්මතාවයන් පවතිනකොටද අකුසල සමාපත්තිය සිද්ධ වෙන්නේ කවර ධර්මතාවයන් පවතිනකොටද කුසල සමාපත්තිය සිද්ධ වෙන්නේ ඒ නිසා අකුසලයෙන් නැගී හිටලා කුසල් දහම් අවදි කරන්න අපට කෙබඳු කරුණු පුහුණු කළ යුතුද කියන කාරණයයි තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා අපට දෛනික ජීවිතේටත් විශේෂයෙන්ම නිවන් දැකීම සඳහා ಗುಣ පුරන්නටත් Tamanගේ මනසේ නිරන්තරයෙන් පහළ වෙලා පීඩා කරන අකුසල පාප ධර්ම දුර්වල මනෝභාවයන් බැහැර කරගන්නටත් මේ සූත්‍ර දේශනාවෙන් අපට මහඟු මාර්ගෝපදේශයක් ලබන්නට පුළුවන්. ඒ නිසා ගිහි පැවිදි සියලු දෙනාටම ස්ත්‍රී පුරුෂ බාල මහලු තරුණ හැම දෙනාටම දෛනික ජීවිතයටත් සාංශාරික ගමනටත් විශේෂයෙන් ඵලදායක වෙන දහම් කරුණු සමූහයක් මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. තථාගතයන් වහන්සේ මෙහිදී විශේෂයෙන් අපට සිහිපත් කරනවා අකුසල සමාපත්තිය පිළිබඳව. මේක තරමක් අපට නුහුරු නුපුරුදු වචනයක් වෙන්නට පුළුවන්. අපි කුසල භාවනාව පිළිබඳව අහලා තියෙනවා කුසල සමාපත්තිය පිළිබඳව අහලා තියෙනවා. නමුත් අකුසල භාවනාව අකුසල සමාපත්තිය කියන වචන අපිට ටිකක් හුරු පුරුදු නැති වචන. ඒ වගේම පින් අනුමෝදන් වීම පිළිබඳව අපි අහලා තියෙනවා. පව් අනුමෝදන් වීම කියන එක අපිට ටිකක් අහලා පුරුදු නැති 아무තු වචන. මේවා අහලා පරපුරුදු නැති 아무තු වචන වුණාට දෛනික ජීවිතේ අපි කවුරුත් නිරන්තරයෙන් පුහුණු කරන දේවල්. අපි සමහර දේවල් නිතර පුහුණු කරනවා ඒකට කියන නම දන්නේ නැහැ. සමහර ඒවා නම් දන්නවා ඒවා පුහුණු කරන්න දන්නේ නැහැ. ඒ වගේ ගැටලු ප්‍රායෝගිකව ಗುಣධම් වඩද්දී අපට මතුවෙනවා. ඒ වගේ තවත් එක් තැනක් තමයි මේ අකුසල භාවනාව සහ අකුසල සමාපත්තිය. භාවනා කියලා කියන්නේ යමක් වඩනවා වැඩි දියුණු කරනවා. අපි භාවනාව හැටියට හඳුනාගන්නේ අපේ සිත සහ සිතෙහි පැවතින ගුණාංග හෙවත් චෛතසික ධර්ම වර්ධනය කිරීමයි. සිත සහ සිතේ පවතින ගුණාංග වැඩි දියුණු කරනකොට සිතෙහි පවතින ගුණාංග කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කුසල චෛතසික අනිත් එක තමයි අකුසල චෛතසික. එහෙම නැත්නම් මනස කිලිටි කරන දූෂිත මනෝභාවයන් සහ මනස පැහැපත් කරන ප්‍රසන්න සෞම්‍ය මනෝභාවයන් අපේ මනස තුල කාගෙත් පවතිනවා ප්‍රතඥන සත්වයින් තුල. එතකොට යම්කිසි කෙනෙක් මනස වඩනවා කියන කාරණේදී අපට ඕනනම් කුසල පක්ෂේ වඩන්නට පුළුවන් ඕනනම් අකුසල පක්ෂේ වඩන්නට පුළුවන්. කුසල පක්ෂය හරි අකුසල පක්ෂය හරි වඩනවා නම් ඒ වඩනවා කියන අර්ථයෙන් ඒක හඳුන්වනවා කුමක් කියලාද? භාවනා කියලා. අපි බුදුදහම තුල නිවන් මඟ හැටියට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැටියට ඉගෙන ගන්න පුහුණු කරන්නේ පුහුණු කරන්න උත්සාහ කරන්නේ මනසේ පහළ වෙන කුසල ධර්ම හඳුනාගෙන ටිකෙන් ටික වැඩි දියුණු කිරීමයි. නමුත් ඒක අපට තරම්ම පහසු කාර්යයක් නොවන බව ක්‍රියාත්මක වෙනකොට පැහැදිලි වෙනවා. ඒ කුමක් නිසාද දීර්ඝ කාලයක් සසරේ අපි වැඩිපුර වඩලා තියෙන්නේ, හුරු කරලා තියෙන්නේ, පුහුණු කරලා තියෙන්නේ අකුසලයේ නිසා. එනිසා උත්සාහ කරන අවස්ථාවල යම් ප්‍රමාණයකින් කුසලය අවදි කරගන්න පුළුවන් වුණත් නිරුත්සාහයෙන්ම වගේ අපේ මනසේ අවදි වෙලා ඉන්නේ අකුසල ධර්මයේ පාප ධර්මයේ ඇලීම ගැටීම මුලාව මාන්නය ආත්මార్థකාමීත්වය මේවා තමයි බොහොම පහසුවෙන්ම ගිහි පැවිදි අපි ඕනම කෙනෙකුගේ මනසේ අවදි වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? දිගු කලක් අපි සසරේ ඒවා නැවත නැවත හුරු කරලා පුරුදු කරලා භාවනා කරලා ඒවට සමවැදිලා කල්ගත කරලා තියෙන නිසා ගුණධම් වඩන්නට උත්සාහවත් වෙද්දී හුඟක් දෙනෙක් කියන කාරණයක් තමයි හාමුදුරනේ භාවනා කරන්න ලෑස්ති වුණාට හිත එකඟ කරගන්නට බෑ. ඒ වගේම එක අරමුණක මනස පවතින්නේ නැහැ. ආනාපාන සතියට අවධානය යොමු කරලා ටිකක් වෙලා යනකොට මෙන්න වෙන වෙන જાති මනසේ තියෙනවා. මෙත්සිත ඇති කරන්නට සියලු සත්වෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියලා නැවත නැවත හිතනකොට වචන කියනවා මනස තියෙන්නේ වෙන කොහෙවත් මොකද්ද මේකට කරන්නේ කොහොමද මේකෙන් නැගී සිටින්නේ නිතර නිතර බොහෝ දෙනා අපෙන් මෙබඳු පැන විමසනවා ඒබඳු පැන විසඳාගන්නේ කොහොමද ඇයි එහෙම වෙන්නේ එබඳු தත්ත්වෙන් නැගී සිටින්නේ කොහොමද කියන කාරණේ හඳුනා ගන්නට බුදුරජාණන් වහන්සේ මේ අකුසල සමාපatti සූත්‍රය තුළින් අපට හොඳ මාර්ගෝපදේශයක් සපයා දෙනවා. එතකොට අපි මුලින්ම සඳහන් කළා මනසේ ගුණාංග දෙපැත්තකට යෙදෙනවා අයහපත් ගුණාංග සහ යහපත් ගුණාංග. යහපත් ගුණාංග වඩන එක තමයි අපි කුසල භාවනාව කියන්නේ. නමුත් નિરાයාසයෙන් අකුසල මනෝභාවයන් අපේ මනස තුල වැඩෙනවා. ඒක පිළිගත්තත් නැතත් අපට හඳුන්වන්නට වෙන්නේ එය අකුසල භාවනාවයි කියලා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දක්වනවා අකුසලයේ භාවනා කරනවා පමණක් නෙමෙයි සමහර වෙලාවට අපි නොදැනුවත්වම අකුසලයට සමවදිනවා. ඒක හඳුන්වනවා අකුසල සමාපatti කියලා. දැන් අපට පළපුරුදු වචන තමයි ධාන සමාපත්තිය, මාර්ගඵල සමාපත්තිය, නිරෝධ සමාපත්තිය මේවා බුදුදහමේ අපි නිතර අහලා තියෙනවා. ධාන සමාපත්තියයි කියලා කියන්නේ ධානාංග සහිත මනෝභාවය අකණ්ඩව පවත්වාගෙන යනවා වෙනත් මානසික තත්වයකින් විකෘති නොවි. බොහෝ වේලාවක් ඒ ධානයේහි ඒ මට්ටම මනසේ පවත්වන්නට පුළුවන් නම් ඒක හඳුන්වනවා ධාන සමාපත්තියයි කියලා. සෝවන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵලයක් සාක්ෂාත් කරපු කෙනෙක් ඒ මාර්ග චිත්තය නැවත නැවත අවදි කරමින් නිර්වාණය අරමුණු කරගෙන ඒ සිතම බොහෝ වෙලා පවත්වන්නට පුළුවන් නම් වෙනත් සිතුවිල්ලකින් බාධා නොවි ඒක හඳුන්වනවා ඵල සමාපත්තියයි කියලා. අෂ්ට සමාපත්තිලාභී රහතන් වහන්සේ නමකට හෝ අනාගාමී උත්තමයෙකුට අවශ්‍ය නම් සංඥා වේදනා දෙක සම්පූර්ණයෙන් නිරුද්ධ කරලා සිතෙහි ක්‍රියාකාරීත්වය අහෝසි කරලා සෑහෙන වේලාවක් හෝ දින ගණනක් හෝ සමවැදී පවතින්නට පුළුවන් ඒක හඳුන්වනවා සංඥා වේදිත නිරෝධ සමාපත්තියයි සංඥා සහ වේදනාවන් නිරුද්ධ කරලා ඒ නිරුද්ධ භාවයට සමවැදී පවතිනවා ජීවත්ව සිටියදීම පිරුණුවන් පෑවහම ලබන්නාසේ निराமிස සුවයක් ඇත්තට මේ විඳින්නට කෙනෙකුත් නැහැ මොකද චිත්තේ ක්‍රියාකාරීත්වයත් සපුරා නවත්වා තියෙන නිසා. ඒ බඳු සමවතක් තියෙනවා ඒක හඳුන්වනවා නිරෝධ සමාපත්තියයි කියලා. දැන් ඔය හැඳින්නුවේ කුසල සමාපatti. එතකොට ඒ නිවැරදි මනෝභාවයන්හි නිවැරදි මානසික තත්වයන් තුළ අපට බොහෝ වෙලා රැඳී සිටින්නට පුළුවන් නම් ඒක කුසල සමාපත්තියක් හැටියටයි අපි දහමෙහි හඳුනාගන්නේ. ඒ වගේම අපට පුළුවන්කම තියෙනවා අකුසල පාප ධර්මයන් තුලත් අපේ මනස ඒකාග්‍රව පවත්වා ගන්නට. මොකද මේ එකඟතාවය කියන එක සමාධිය කියන එක කුසල් සිතේ පමණක් නෙවෙයි හටගන්නේ අකුසල් සිත්වලත් හටගන්නවා. අභිධර්මයේ පිළිබඳව යම් දැනුමක් තියෙන පින්නතුන් දන්නවා සියලු සිත්වල පහළ වෙන සබ්බ චිත්ත සාධාරණ චෛතසික ධර්ම හතක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රය මානසිකාර ඒතර ඒකාග්‍රතාව කියන චෛතසිකය තමයි අපි සමාධිය හැටියට දියුණු කරන්නේ. මේ ඒකාග්‍රතාව චෛතසිකයේ කුසල් සිත්වල විතරක් නෙමේ අකුසල් සිත්වලත් යෙදෙනවා. කුසල අකුසල ක්‍රියා කියන මේ සියලු සිත්වලම යෙදෙන එක්තරා මනෝභාවයක් එහෙම නැත්නම් මානසික ගුණාංගයක් තමයි ඒකාග්‍රතාවයේ හෙවත් අරමුණෙහි බැඳී පවතින ස්වභාවය. මේ අරමුණෙහි බැඳී පවතින ගුණය කුසලය සම්බන්ධව වඩවනකොට ඒක කුසල සමාධිය කුසල සමාපත්තිය කුසල ධානය ආදී විවිධ නම් වලින් අපි හඳුන්වනවා ඒක තමයි සම්මා සමාධි කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වන්නේ. ඒ වගේම අපට අකුසල පාප ධර්මයන් තුල යෙදෙනකොට අකුසල් දහම් මෙනෙහි කරනකොටත් ඒ අකුසලය හොඳට කරන්නට ඒ තුල යම් එකඟ බවක් ඇති වෙනවා. මිනිහෙක් මරන්නට සැලසුම් කරනකොට සතෙක් මරන්නට සැලසුම් කරනකොට හොරකමක් කරන්න හිතනකොට කාමයේහි වරදවා හැසිරෙමින් ආස්වාදයේ විඳිනකොට මේ හැම දෙයක් තුළම එය සිදු කරන්නට අවශ්‍ය යම්කිසි ගොනුවීමක් මනසෙහි ඇති වෙනවා. මනස නිරන්තරයෙන් සැලෙනවා නම් විසිරෙනවා නම් ඒ පාප ධර්මය හරියට කරන්නට පුද්ගලයා අපොහොසත් වෙනවා. ඒ පෞකම හරියට කරන්නට අවශ්‍ය තරම් මානසික එකඟ බවක් ඇති කරන්නේ අර අකුසල පක්ෂයේ දෙන ඒකාගතා චෛතසිකයේ විසින්. ඒ නිසා ඒ අකුසලය තුල නැවත නැවත වැඩි දියුණු කරන්නට පුළුවන් නම් ඒක මිච්ඡා සමාධියයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. බලලෙක් මීයක් අල්ලා ගන්නට සෑහෙන වෙලාවක් බොහොම පරිස්සමින් සද්ද කරන්නේ නැතුව කුරුමානම අල්ලගෙන නිහඬව ගත සිත සියල්ලක් නිසල්මන් කරගෙන බලා ඒ අකුසල ඒකාග්‍රතාවය අකුසල සමාධිය මේ විදිහට අන් අයට හිංසා පීඩා කරද්දිත් පාප ධර්ම අසත් ධර්ම මනසේ නැගී හිටිද්දිත් මේ යම් යම් ගුණාංග අකුසල පක්ෂය තුල අපේ මනසේ වර්ධනය වෙනවා ඒක අකුසල භාවනාවයි යම් මොහොතක එයටම සමවැදී පවතිනවා නම් ඒක අකුසල සමාපත්තියයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් සමහර වෙලාවට අපි දන්නේම අපේ මනස වෙනම පැත්තක ගිහිල්ලා අපි වෙනම ලෝකයක තමයි ජීවත් අපට නැවත යථා තත්ත්වයට පැමිණෙන්නට සිහිය මතු කරගන්නට ඕන වුණත් සමහර වෙලාවට හාමුදුරනේ දන්නේවත් නැහැ මේ වැඩකටම නැති දෙයක් තුල මනස සෑහෙන වෙලාවක් පැවතිලා. හුඟක් වෙලා ගියාට පස්සේ තමයි මේක තේරුනේ. එහෙම සමහරු කියනවා. සමහර වෙලාවට එහෙම එකක් වුණාද කියලාවත් Taman දන්නේ නැති අවස්ථා තියෙනවා. මේ විදිහට අපට කුසලයට සමවදින්න වගේම වෙන කිසිම දෙයකින් මනසට බාධාවක් නොවි අකුසලය තුල සමවැදී පවතින්නට පුළුවන්. මේ පිළිබඳව අපි මීට පෙරත් යම් යම් අවස්ථාවල පොතපතවල පවා සටහන් කරලා තියෙනවා කොහොමද අපි මේ අකුසලය තුල සමවදින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුගේ මනස තුල සද්ධාව, වීරය, ප්‍රඥාව හිරියොත්ප්ප කියන මේ කරුණ වලින් එකක් හරි අවදි නොවුනොත් ඒ කරුණ මනසින් බැහැර වුනොත් ඒබඳු පුද්ගලයාගේ సంతානය අකුසල පාප ධර්මයේ ඇති වෙලා නැති වෙන ස්වභාවය පමණක් නෙමෙයි බොහෝ වේලාවක් අකණ්ඩව පවතින්නටත් පුළුවන්. උදාහරණයක් හැටියට දැක්වුවොත් අපි හිතමු යම්කිසි කෙනෙක් අපට වරදක් කරනවා. අපට දෝෂයක් කියනවා. ඒ දොස් කියපු අවස්ථාව අපි ඒ වෙලාවේ අනිත් අයත් ඉදිරිපිට hina වෙලා ඒක මගහැර යන්නට පුළුවන්. ටික වෙලාවකින් අපිට මේක නැවත නැවත මතක් වෙන්නට පටන් ගන්නවා. නැවත නැවත කල්පනා වෙනවා. දැන් නැවත නැවත මේක මනසට මතු වෙනකොට අවදි වෙනකොට අපට නොදැනීම අපේ මනසේ ඒ කාරණේ පිළිබඳව නුරුස්නා ගතියක් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. ටික වෙලාවක් යනකොට ඒ කියන්නේ නැත්තේ මෙහෙම වෙන්නට ඇති මේ කාරණේ තමයි කියන්නට ඇත්තේ අහවලා තමයි මේ කේලම කියන්නේ නැත්තේ ඒ මිනිස්සුන්ට වැඩක්ද මගේ වැඩ අපේ වැඩ අපි කරගන්න ඕනේ කාටවත් වැඩක් නැහැනේ මේ විදිහට තර්ක විතර්ක කරමින් අපි අර අරමුණ පිළිබඳව අපි හිතන හිතන හැටියට අපි වෙනම මනෝභාවයක් වෙනම චිත්‍රයක් අපි නිර්මාණය කරනවා ඒ අපේ මනසින් ගොඩනගන චිත්‍රයට අනුව අපි නැවත නැවත මනසින් ගැටෙනවා නැවත නැවත මනසින් හැපෙනවා නැවත නැවත මනසේ ද්වේෂය මතු කරගන්නවා දැන් අර තැනැත්තා අර කාරණේ කියනකොට අපේ කනට ඇහුණා ඒ වෙලාවේ තරම් ගැටුමක් මතු වුණේ අපි hina වෙලා අහක බලාගෙන නිකන් හිටියා නමුත් ටික වෙලාවක් යනකොට මේ ගැන නැවත නැවත හිතන්න හිතන්න අපේ මනසේ මෙතෙක් නොතිබුණු ද්වේෂයක්, අමනාපයක්, නොසතුටක්, අකමැත්තක්, අප්‍රසන්න බවක්, නුරුස්නා ගතියක් මනසෙහි ටිකෙන් ටික වර්ධනය වෙන්නට පටන් ගන්නවා. ඒ වර්ධනය වීම හඳුන්වනවා මොකක් කියලාද? අකුසල භාවනාවයි. අකුසලේ වඩනවා. දැන් මේ द्वේෂය ටික ටික වඩනවා නොඑක් පැති වලින්. අර එහෙමයි කියලා හිතනවා, මෙහෙමයි කියලා හිතනවා. මේ මනුස්සයා තමයි කියලා මක් කියන්නට ඇත්තේ. අපි ගැන මොනවා හරි වැරදි දෙයක් කියන්නට ඇති. එතකොට අපි මෙච්චර මිනිසුන්ට උදව් කරලා තියෙනවා. ಗುಣමකු මිනිස්සු, අසත්පුරුෂු. මෙහෙම හිතන්න හිතන්න කල්පනා කරන්න කරන්න අපේ මනසේ द्वේෂය අමනාපේ වර්ධනය වෙන්නට පටන් ගන්නවා. මෙහෙම වර්ධනය වෙලා වර්ධනය වෙලා නවතින්නේ නැහැ. සමහර වෙලාවට කෑම කනකොටත් මේක මතක් වෙනවා. රූපවාහිනිය බලබලා ඉන්නකොටත් මේක මතක් වෙනවා. නිින්දට ගියාමත් මේක මතක් වෙනවා. නාන්නට ගියාමත් මේක මතක් වෙනවා. දැන් දවසේ වැඩ කටයුතුත් එහෙමම කරගෙන යනවා. හැබැයි මනස ඇතුලේ මේ වැඩෙත් අඛණ්ඩව යනවා. දවසක් මුළුල්ලේ මේ පිළිබඳව මෙහෙම සිතලා කල්පනා කරලා පහුවදාට අර මිනිස්සයා මුණ ගැහෙනකොට බැනවදින්නට තරම් ගස්සගෙන යන්නට තරම් අපේ මනසේ නොසතුටක් අමනාපයක් වර්ධනය වෙලා දැන් පෙර දිනේ අර වචනේ කියනකොටත් අපිට hina වෙලා බිම් බලාගෙන ඉන්නට පුළුවන් වෙච්ච අපි දැන් කිසිවක් නොකියවත් අපිට මේ මිනිස්යාගේ මූණ බලන්නට හිතෙන්නේ දැන් මොකක්ද වෙලා තියෙන්නේ පෙර දිනේ නොතිබුණු द्वेष සහගත මනෝභාවයක් අපේ సంతානය තුල දවසක් මුළුල්ලේම අපි වර්ධනය කරලා මේ ස්වභාවයේ ටිකෙන් ටික උත්සන්න වෙනකොට සමහර වෙලාවට විනාඩි ගණනක් සමහරලාට පැය ගණනක් අපි ඒකත් එක්කලා විවිධ චිත්ත රූප මවමින් නුරුස්නා ගතිය තුල සමවැදී ගිලී පවතින්නට පුළුවන් වෙන මොනම දෙයක්වත් අපට ඒ වෙලාවට ඇහෙන්නේ දැනෙන්නේ නැහැ අනිත් අය කතා කරනවා අනිත් අය වෙන වෙන දේවල් කරනවා සද්ද ඇහෙනවා එතකොට රූපවාහිනිය දාලා තියෙනවා මේ ඔක්කොමත් තියෙනවා. හැබැයි කිසිවකින් අපේ මනසට බාධා වෙලා නැහැ. අපි අර මනෝභාවය තුල බොහෝ වෙලා පැවතිලා. රාගයත් මෙහෙමයි. බීතියත් මෙහෙමයි. ශෝකයත් මෙහෙමයි. මේ හැම අකුසල පාප ධර්මයක්ම හැම අකුසල සිතුවිල්ලක්ම අපිට නැවත නැවත මනසේ අවදි වුණොත් ඒක බොහෝ වෙලා රඳා පවතින්නට පුළුවන් එහිම ගිලි. දැන් සමහර වෙලාවට සමහර මිනිස්සු කියනවා හාමුදුරනේ මේ කෝපය මතුවෙනවා මේක මහා හිස්සරදයක් මේක අයින් කරගන්න බෑ හාමුදුරනේ ශෝකය මතුවෙනවා ඒක හොඳ නෑ කියලා දන්නවා පළක් නෑ කියලා දන්නවා නමුත් මේක නවත්ත ගන්න බෑ කොයි වෙලෙහෙත් ඒකම ඒකම එනවා ඒකෙම ගිලී පවතිනවා දන්නේම නෑ මනසේ මහා වේදනාවක් මතුවෙනකොට තමයි දැනෙන්නේ ඉතින් මේකෙන් නැගී සිටින්නේ කොහොමද ඒ විදිහට වෙන්නේ පින්නතුනේ අපටත් නොදැනීම ඒ අසත් ධර්මයේ පාප ධර්මයේ අපේ මනසෙහි පළපදියම් වෙලා අන් කිසිම මනෝභාවයකින් බාධා නොවේ එයම පවත්වන මට්ටමට අපි નિરાයාසයෙන් පෙළඹෙන නිසා රාගයට සමවැදුනහම කෑවද බිව්වද නෑවද ඇන්දද නිදාගත්තද මේ මොකුත් නැතුව නිදිමතක් ඇත්තෙත් නැහැ කුසගින්නක් දැනෙන්නෙත් නැහැ පිපාසයක් දැනෙන්නෙත් නැහැ ඉන්නේ කොහෙද කියන එක තේරුමකුත් නැහැ කවුරුත් කතා කරනවාද වෙන කෙනෙකුගේ අනෙකුත් අවශ්‍යතා තියෙනවද ඒ මොකුත් දැනෙන්නේ නැතුව රාගයට සමවැදී පැය ගණනක් පවතින්නට පුළුවන් පුද්ගලයන් ද්වේෂයට සමවැදී පවතින්නට පුළුවන් ශෝකයට සමවැදී පවතින්නට පුළුවන් ඇයි මෙහෙම වෙන්නේ අකුසල සමාපත්තියට පුද්ගලයාගේ මනස નિરાයාසයෙන් යොමු වෙන නිසා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙබඳු තත්වයක් උද්ගත වෙන්නේ කුමක් නිසාද? භාග්‍යවතුන් වහන්සේ මේ අකුසල සමාපatti සූත්‍රයේදී දේශනා කරනවා කරුණු පහක් අපේ මනසින් ගිලිහි නිසා අපේ මනස අකුසලයට සමවදිනවා ඒ කරුණු පහෙන් එක් කාරණයක් හරි අවදි කරගන්න පුළුවන් නම් මතු කරගන්න පුළුවන් නම් ඒ අකුසල සමාපත්තියෙන් නැගී සිටලා කුසල භාවනාවට කුසල සමාපත්තියට අපේ අවධානය යොමු කරන්නට පුළුවන්. දැන් හුඟක් දෙනෙක් මම කියවනේ අහනවයි කියලා අපේ මනස වික්ෂිප්ත වෙනවා. ඒ වගේම ද්වේෂය මතුවෙනවා, ශෝකය මතුවෙනවා. භාවනා කරන්න ගියාට වෙනත් අරමුණක ගිහිල්ලා මනස රැඳෙනවා. මේකෙන් නැගී සිටින්නේ කොහොමද? බුදුහාමුදුරුව ඒ පිළිබඳව අපට කරුණු පහක් මේ සූත්‍රයේදී දේශනා කරනවා මෙන්න මේ කාරණාවලින් එකක් හරි අපට අවදි කරගන්නට පුළුවන් නම් ඒ ප්‍රවාහයෙන් නැගී ඉඳලා කුසල පක්ෂයට අපේ අවධානය යොමු කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේ දක්වනවා නතාව භික්කවේ අකුසලස්ස සමාපatti හෝති යාව සද්ධා පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු මහණෙනි යම්කිසි කෙනෙකුගේ මනසෙහි සද්ධාව නැමැති කුසල මූලය අවදි වී සිටිනවා නම් කුසල් දහම් අරමුණු කරගෙන සද්ධාව අවදි වෙනවා නම් ඒ සද්ධාව අවදි වෙන තාක්කල් සද්ධාව පවතින තාක්කල් ඒ సంతාණය අකුසලයට සමවදින්නේ නැහැ. යතෝචකෝ භික්කවේ සද්ධා අන්තරහිතා හෝති අත අසද්ධ්‍යම් පච්චපට්ඨිතා හෝති මහණෙනි යම් අවස්ථාවක ශ්‍රද්ධාව අතුරුදහම් වෙනවද අශ්‍රද්ධාව පෙරදරි වෙනවද අතා කුසලස්ස සමාපatti හොති. අන්න එතකොට පුද්ගලයාගේ මනස නැවතත් අකුසලයට සමවදිනවා. එහෙමනම් පුද්ගල సంతානයේ සද්ධාව නැති වෙනකොට අශ්‍රද්ධාව පහළ වෙනකොට පුද්ගලයාගේ సంతානයේ අකුසල් මතුවලා අකුසලයට සමවදිනවා යම් මොහතක ශ්‍රද්ධාව අවදි කරන්නට පුළුවන් ඒ අකුසල පාප ධර්මයන්ගෙන් ඒ අකුසල සමාපත්තියෙන් මනස ගලවලා කුසල භාවනාවට කුසල සමාපත්තියට යොදවන්නට පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟට තථාගතයන් වහන්සේ දෙවැනි කාරණේ දක්වනවා නතාව භික්කවේ අකුසලස්ස සමාපatti හෝති යාව හිරි පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු මහණෙනි කුසල ධර්මයන් පිළිබඳව යම්කිසි පුද්ගලයෙකුගේ මනසෙහි මේ ලැජ්ජාව නැමැති ගුණය මතුවෙනවා නම් ලැජ්ජාව කියලා කියන්නේ මොකද්ද? අකුසල පාප ධර්මයන්ට මැලි වෙන ස්වභාවය. ඒක කුසල පක්ෂයේ යෙදෙන ධර්මතාවය. අද හුඟක් දෙනා ලැජ්ජාව බය හැටියට හඳුනාගන්නේ අකුසල ධර්මයක්. හුඟක් දෙනා අද ලැජ්ජා බය කියලා කියන්නේ පව්කම් කරන්නට ලැජ්ජා බය නෙමෙයි යහපත් දේ කරන්නට තියෙන පසුබට වීම තමයි අද හුඟක් දෙනෙක් ලැජ්ජා බය හැටියට තෝරගන්නේ. ඊළඟට තමන්ගේ වැරදි හෙළි වෙනවාට තියෙන ලැජ්ජා බය. තමන්ව අනාවරණය වෙනවාට තමන්ගේ තමන්ට දෝෂාරෝපණය වෙනවාට තමන් අකමැති දේවල් සිද්ධ වෙනවට මිනිස්සු ලැජ්ජිත වෙනවා බියපත් වෙනවා ඒක කුසලයක් නෙමෙයි ඒක නුරුස්නා බව ඒක ද්වේෂයේ එක්තරා අවස්ථාවක් ඒ නිසාද හුඟක් දෙනා ලැජ්ජා බය කියලා අර්ථකථනය කරගන්නේ ද්වේෂය නැමැති පාප ධර්මයමයි නමුත් මේ කුසල් දහම් පිළිබඳව කතාවේදී ලැජ්ජා බය කියලා කියන්නේ මොකක්ද පෞකම් කරන්නට පාප ධර්මයේ පිළිබඳව අසත් ධර්මයේ පිළිබඳව හැකිලෙන තැති ගන්න ස්වභාවය තමයි මෙහි ලැජ්ජා බය නැමැති කුසල ධර්ම හැටියට හඳුන්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කුසල පක්ෂයේහි ඇතිවෙන්නා වූ ලැජ්ජාව කුසල පක්ෂයේහි ඇතිවෙන්නා වූ භීතිය යම්කිසි කෙනෙකුගේ මනසෙහි පහළ වෙනවා නම් ඒ පුද්ගලයා පාප ධර්ම අසත් ධර්ම බැහැර කරනවා දුරු කරනවා අන්න එතකොට අකුසල සමාපත්තියෙන් පුද්ගලයාගේ මනස නැගී සිටිනවා. නමුත් යම් මොහොතක ඒ ලැජ්ජාව මනසින් දුර වෙනවා නම් පව්කම් කෙරෙහි ලැජ්ජිත බව මනසින් බැහැර වෙලා නිර්ලජ්ජී බව ලැජ්ජා නැතිකම මතුවෙනවා නම් ඒ මනුස්සයාගේ సంతානය පාප ධර්මයට අසත් ධර්මයට නැඹුරු වෙලා අකුසලයට සමවදිනවා. යම් අවස්ථාවක පව්කම් කරන්න තියෙන පසුබට වෙන ස්වභාවය, බියපක්ෂපාත ගතිය, ප්‍රඥාවෙන් අකුසලයේ බිය දකින ගතිය, මනසින් දුර වෙලා නිර්භයභාවය, පව්කම් කරන්න බය නැති ගතිය ඉදිරිපත් වෙනවා නම් ඒ පුද්ගලයාගේ సంతානය අකුසලයට බර වෙලා අකුසලයට සමවදිනවා. ඊළඟට තථාගතයන් වහන්සේ හතරවෙනි කාරණය දක්වනවා මහණෙනි යම්කිසි පුද්ගලයෙකුගේ సంతානයේ වීරිය නැගී සිටිනවා නම් ඒ කුසල පක්ෂයේහි වීරය පවතින තාක්කල් ඒ පුද්ගලයාගේ సంతානය අකුසලයට බර වෙන්නේ නැහැ යම් මොහොතක වීරය ගිලිහිලා ගිහිලා කුසීත බව අවදි වෙනවා නම් ඒ సంతානය තුල අකුසල සමාපත්තිය හට ගන්නට පුළුවන් පස්වෙනි කාරණය තමයි යම් සිතක ප්‍රඥාව අවදි වෙනවා නම් ඒ අවදි වෙන මොහොතේ අකුසල සමාපත්තියෙන් නැගී සිටින්නට පුළුවන් යම් సంతානයක ප්‍රඥාව ගිලිහිලා ගිහිල්ලා දුෂ්ප්‍රාඥ භාවය අනුවණකම මතුවෙනවා නම් ඒ సంతානය අකුසලයට බර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කාරණා පහ තමයි තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්නේ මේ අකුසල සමාපatti සූත්‍රයේදී මේ කියන ලද ධර්මතා මේවා තථාගතයන් වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කරනවා විශේෂයෙන්ම විජ්ජා චරණ සම්පන්න ගුණය පිළිබඳව චරණ ධර්ම හැටියට දක්වන තැනදී ප්‍රධාන චරඳ ධර්ම හැටියට මේ කාරණා තථාගතයන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට ප්‍රඥාව අවදි කරගන්නට නම් නිවන් දකින්නට නම් පුහුණු කළ යුතු චර්යා ධර්ම හැටියට මේ මනෝභාවයන් හඳුනාගෙන ප්‍රගුණ කළ යුතුමයි කුමක් සඳහාද අකුසල පාප ධර්මයෙන් නැගී සිටින්නට පුද්ගලයාට එතරම්ම මේ මනෝභාවයන් මහෝපකාරී වෙන නිසා ඒ නිසා අපි යම් තරමකින් හෝ හඳුනා ගන්නට ඕනේ සද්ධාව කියන්නේ මොකක්ද? ලැජ්ජාව කියන්නේ මොකක්ද? බය කියන්නේ මොකක්ද? වීරිය කියන්නේ මොකක්ද? ප්‍රඥාව කියන්නේ මොකක්ද? මේ මනෝභාවයන් අවදි කරගන්නේ කොහොමද? ඒවා අවදි කරගන්නකොට අකුසලයේ බැහැර වෙන්නේ කොහොමද? ඒ මනෝභාවයන් යටපත් වෙලා මනස උදාසීන වෙනකොට අකුසල පාප ධර්මයේ නැගී සිටින්නේ කොහොමද කියන කාරණා. සද්ධාවයි කියලා කියන්නේ පෙන්නතුනේ රත්නත්‍රය පිළිබඳව ಗುಣ දැනගෙන ඇතිවෙන්නා වූ ප්‍රසාදය විශ්වාසය. සද්ධාව දෙආකාරයි අමৌলিකා සද්ධා සහ ආකාරවතී සද්ධා. අමৌলিකා සද්ධා කියලා කියන්නේ පදනමක් නැතුව, කාරණයක් නැතුව, ਵਿਚාරයක් නැතුව, හේතුවක් නැතුව පහදිනවා. පහ පැහැදිලා ඉන්න මොකටද කියලා තමන්වත් දන්නේ නැහැ. ඒ ප්‍රසාදය වැඩිකල් පවතින්නේ නැහැ ඉක්මනින් paludu වෙන්නට පුළුවන් ඒ වගේ මේ ප්‍රසාදය අනතුරුදායකයි අන්ධභාවයෙන් යන ගමනක් නිසා. බුදුදහමේ හඳුන්වන්නේ අන්ධ භක්තියයි කියලා. එය නිවනට සහාය වෙන්නේ නැහැ. බුදුදහමේ බඳු සද්ධාාවක් අගය කරන්නේ බුදුදහමේ අගය කරන්නේ ප්‍රඥාවෙන් යුක්තව හේතුව ඵලය දැකලා දැකලා කරුණු තේරුම් අරගෙන නුවණින් යම්කිසි කෙනෙකුගේ විශ්වාසය ඇති වෙනවා නම් අන්න ඒක තමයි නිවන් දකින්නට හේතු වෙන ආකාරවතී සද්ධාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි බුදුරජාණන් වහන්සේට নমස්කාර කරනවා නම් වැඳුම් පිදුම් කරනවා නම් ඇයිද මම වඳින්නේ කියලා අපි දැනගෙන වඳින්නට ඕන. මේක මිත්‍යා දෘෂ්ටික ප්‍රශ්නයක් නෙමෙයි. අපි බුදුහාමුදුරන්ට වඳිනවා නම් මොකටද මම බුදුහාමුදුරන්ට වඳින්නේ කියන එක මගේ මනසින් ප්‍රශ්න කරලා බලන්න ඕන. ඒකට නිවැරදි දැක්මක් මට තියනවාද? එහෙම නැතුව නම් මම බුදුන් වඳින්නේ ඒ මගේ බුද්ධ වන්දනාව හැබෑ සද්ධාාවක් නෙවෙයි අමූලිකා සද්ධාාවක්. ඒ අමූලිකා සද්ධාව තුළින් අපට බුදුහාමුදුරුවන්ට වැඳහම මෙහෙම දේවල් ලැබෙයි පින් සිද්ධ වෙයි නිවන් දකින්න පුළුවන් වෙයි බුදුහාමුදුරුව අපේ ශාස්ත්‍රුන් වහන්සේනේ මෙහෙම නොයෙක් දේවල් හිතාගෙන වැඳුම් පිදුම් කරන්නට ගියාම ඒ වන්දනාව වැඩි කාලයක් රැඳෙන්නේ නැහැ. Tamanට වැරදිච්ච තැන, Tamanට ගැටලු මතුවෙච්ච තැන, මෙච්චර කාලයක් බුදුන් වැඳා, මෙච්චර කාලයක් බෝධි පූජා තිබ්බා, සිල් ගත්තා. මොකද්ද අපට උනේ? අර ඔක්කොම එතනින් ඉවරයි. මේ මෑත එක් තැනත් එක්ක අපි සමග සිහිපත් කළා එක මහත්මයෙක් ජීවිතේ බොහෝම සද්ධාව පෙරදරි කරගෙන gederama වෙනම බුදුමැදුරක් එළියේ හදාගෙන දිනපතාම බුද්ධ උපස්ථාන කරමින් බුදුන් වැඳීම් ආදිය කරගෙන ගියා හදිසියේ මේ තනත්තාගේ දරුවා රෝගී වුණා නොඑක් වෛද්‍ය ප්‍රතිකාර කළා රැක ගන්නට බැරි වුණා දරුවා අභාවයට ගියා ඊට පස්සේ අර මනුස්සයා මොකද කළේ මෙච්චර කාලයක් බුදුන් වැඳා මෙච්චර කාලයක් පන්සිල් ගත්තා මේ දහමින් අපට වෙච්ච සෙතක් නැහැ කියලා අර බුදුමැදුරු කඩා වීසි කරලා ඒ තැනත්තා මිත්‍යා දෘෂ්ටිකයෙක් හැටියට හැසිරෙන්න පටන් ගත්තා. එයි මේ අමූලිකා සද්ධාවේ තියෙන බියකරු බව. හේතුව ප්‍රත්‍ය දැනගෙන මොකටද මම බුදුහාමුදුරන්ට වඳින්නේ කියලා තේරුම් අරන් වඳින්නට බැරි වුණොත් ඒ වන්දනාවේ තරම් ඵලදායක දෙයක් නෙවෙයි මහා සද්ධාවන්තයෙක් හැටියට ලෝකෙට පෙනුනට රඟපෑවට ඒ සද්ධාවේ තැනත්තාට නිවන් දකින්නට උදව් වෙන්නේත් නැහැ Tamanගේ කටයුතු සඵල කරගන්නට උදව් වෙන්නේත් නැහැ. සා බුදුහාමුදුරන්ට වඳිනවා නම් මේ ලාභයක් අපේක්ෂා කරගෙනද වඳින්නේ දරුවා බේර ගන්නද මේ වඳින්නේ මැරෙන එකට බයද මේ වඳින්නේ අපාගත වෙයි කියලා බයද වඳින්නේ ඒ වන්දනාව හැබෑ සද්ධාාවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට වඳිනවා නම් වැඳිය යුත්තේ තථාගතයන් වහන්සේගේ ගුණය හඳුනාගෙන ඒ ගුණයට ගරු කිරීමක් වශයෙන් මොකටද එහෙම වඳින්නේ නැවත නැවතේ ಗುಣ අගය කරමින් নমස්කාර කරනකොට වන්දනා කරනකොට අපේ సంతානය තුලත් ඒ බඳු ಗುಣ ටිකෙන් ටික වැඩෙන්නට පටන් ගන්නවා ඒක සසර දුකින් මිදෙන්නට අපට මගක් වෙනවා අපේ సంతානයේ අකුසල පාප ධර්ම දුරු කරලා කුසල් දහම් අවදි කරගන්නට ඒයින් අපට ශක්තියක් බලයක් ගොඩනගෙනවා ඒ සඳහායි අපි තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කර කර ගරු කරන්නේ. මෙහෙම කරනකොට යම් කුසලයකුත් සිද්ධ වෙනවා තමයි. ඒ කුසලයේ විපාක වශයෙන් අපිට යම්කිසි යහපතක් වෙන්නටත් පුළුවන්. ඒවා අමතර ප්‍රතිඵල නමුත් මුඛ්‍ය කාරණේ කුමක්ද කියලා තෝරා බේරා ගන්නට බැරි වුණොත් අර අමතර ප්‍රතිඵල එකින් එක වැඩි කරගෙන වැඩි කරගෙන බුදුහාමුදුරුවන්ට වඳිනවා නම් අපි හිතන හැම දෙයක්ම වෙන්නට ඕනේ කියලා අඥාන මූఢභාවයකට කෙනෙකුගේ මනසපත් වෙන්නට පුළුවන්. ඒ අන්ධ පුද්ගලයා කවදාවත් බුදුන් සරණ ගිය කෙනෙක් වෙන්නේ නැහැ පින්නතුනේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ට වඳිනවා නම් සුපුරුදු විදිහට වැඳට කමක් නැහැ. හැබැයි නිතර නිතර මනසින් විමසා බලන්න ඕනේ මේ කුමක් සඳහාද මම බුදුහාමුදුරුවන්ට වඳින්නේ. ධර්මයට ගරු කරනවා නම් වඳිනවා නම් ඒක දිගටම කරගෙන යන්න. හැබැයි නැවත නැවත ප්‍රශ්න කරලා බලන්න මොකටද මම ධර්මයට වඳින්නේ? අපි මෙච්චර කාලයක් ධර්මයට ගරු කළා ධර්මයට নমස්කාර කළා කො මොකුත් සිද්ධ වුණේ නැහනේ කියලා තමන් උකටලී වෙනවා නම් ඒ තනත්තා ධර්මය අසුරු කරපු කෙනෙක් වෙන්නේ නැහැ. එක්තරා ගුරුතුමියක් අපි සමග මුණ ගැහිලා කියනවා "හාමුදුරනේ මම ඉස්සර පන්සිල් රැක්කා මස් මාළුවත් කෑවේ නැහැ උම්මලකඩවත් මම කෑවේ නැහැ. ඊටාම ප්‍රතිපත්ති ගරුකව හිටියා. මම ඒ කාලේ විශ්වාස කළා ධම්මෝ හවේ රක්කති ධම්මචාරය කියන එක. නමුත් දැන් නම් මම ඒක විශ්වාස කරන්නේ දැන් මම මසුත් කනවා මාළුත් කනවා හිතිච්ච දේ කරනවා. මගේ ධර්මය ගැන දැන් විශ්වාසයක් නැහැ. මම ඇහුවා ඇයි එහෙම කරන්නේ? හාමුදුරුවනේ මට දරුවෝ දෙන්නෙක් ලැබුණා එක දරුවෙක් අංග විකලයි. එහෙම වෙන්නේ කොහොමද අපි ප්‍රතිපත්ති පිරුවනම්? මම නැවත නැවත උත්සාහ කළා මේ මෑණියන්ට පහදා දෙන්න දරුවෙක් අංග විකල වීමට බොහෝ සාධක තියෙනවා. ඒ දරුවාගේ සාංශාරික අකුසල කර්ම බලය, මව්පියන්ගේ කායික දුර්වලකම්, දරුවා බිහි වෙන කාලවකවානුවේ මව්පියන්ගේ මනෝභාවයන්, ගත්තු ආහාර පාන, යම් යම් බාහිරින් ශරීරයට ඇතුළත් වෙන වෛරස විස බීජ ආදී මේ නොයෙක් දේවල් නිසා කුසේ වැඩෙන දරුවෙකුගේ අංග ප්‍රත්‍යංග විකෘති භාවයට පැමිණෙන්නට පුළුවන්. ඒක මස් මාළු නොකා ඉඳීම මත පමණක් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක පන්සිල් රැකීම මත විතරක් වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා පන්සිල් රැකීමෙන් තමන්ගේ ප්‍රතිපත්තියෙන් තමන්ට යහපතක් වෙනවා. මේ කාරණයයි මේකයි පටලවා ගන්නට එපා. එක හේතුවක් සම්පාදනය කළ පමණින් ලෝකයේ සියලු දේවල් අපට ලැබෙන්නේ නැහැ. ඒ ඒ දේවල් සිද්ධ වෙන්නේ වෙනත් වෙනත් හේතු වලින්. ඒ නිසා අදාළ හේතුව සම්පාදනය කරනකොට අදාළ ඵලය ලැබෙනවා. අවශේෂ හේතුවක් සම්පාදනය කරලා නැත්නම් ඒ ඵලය අපට නොලැබී යනවා. ඒක මේකට දෝෂයක් නෙවෙයි. ඉස්සරහ දොර වහලා නිදාගත්තාම පිටිපස්සේ දොර ඇරලා දැම්මනම් ඒකෙන් හොරු පනින්න පුළුවන්. ඉස්සරහ දොර වහපු එකේ දෝෂය නෙමෙයි. පිටිපස්සේ දොර නොහපු එකේ දෝෂයයි කියන බව ප්‍රඥාව නැත්තම් වටහා ගන්නට බැරි වෙනවා. ඒ කාන්තාව නැවත නැවත තර්ක විතර්ක කළේ එහෙම වෙන්නේ කොහොමද අපි ප්‍රතිපත්ති පිරුවනක් දැන් කාගෙන්ද මේ පරිගන්නට යන්නේ දහමෙන් පරිගන්නට යන්නේ මේ මූඩ සද්ධාවෙන් ප්‍රතිපත්ති පුරන්නට ගිය තැන සිද්ධ වෙන අනතුරයි පින්නතුනේ. ඒ නිසා ධහම සරණ යන්නට ඕන, ධහමට ගරු කරන්නට ඕන කුමක් සඳහාද? එය හිසේ තියාගෙන වැඳුම් පිදුම් කළ පමණින් පිහිට ලබන්නට නෙමෙයි, ප්‍රායෝගිකව පුහුණු කරන කරන තරමටයි ප්‍රතිපදාවෙන් අපට ප්‍රයෝජන ලැබෙන්නේ, අපි සුරක්ෂිත වෙන්නේ. ඒ නිසා Taman පුහුණු කරන ධර්මතාවය කුමක්ද? පුහුණු කරන ප්‍රමාණයට Tamanට ඒ තුලින් පිහිට ලැබෙනවා. අනුන්ට බන කිය කියා හිටපු පමණටවත් අනුන්ට පොත් ලියලියා හිටපු පමණටවත් අනුන් කියන බන අහ අහා හිටපු පමණටවත් අර සූත්‍රෙත් දන්නවා මේ සූත්‍රෙත් දන්නවා අභිධර්මයක් දන්නවා අපි දැන් මේවයි කරන්නේ අනිත්‍යයි බලන්නේ දුකයි බලන්නේ කියන ඒ ප්‍රකාශන මත නෙමෙයි අපේ මනසෙහි අකුසල පාප ධර්ම මතුවෙනකොට දුෂ්ප්‍රඥ භාවය මතුවෙනකොට එය දුරු කරගන්නට අපේ සද්ධාව කෙතෙක් සමත් වෙනවද එපමණටයි ඒ පුද්ගලයා සුවපත් කරන්නට ඒ සද්ධාව සමර්ථ වෙන්නේ. ඒ නිසා ධර්මයේ ඇසුරු කරනවා නම් ධර්මයේ පිළිබඳව සද්ධාව කුමක්ද කියලා හරියට තේරුම් අරගෙන පුරුදු පුහුණු කරන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැතොත් ඒ සද්ධාව අනතුරු පිණිස විනා යහපත පිණිස හේතු වෙන්නේ ඊළඟට මහා සංඝරත්නය කෙරෙහි පහදිනවා නම් අපි මේ හාමුදුරන්ට ගරු කරන්නේ වැඳුම් පිදුම් කරන්නේ දන් දෙන්නේ මොකටද? මේක ටික ටික කල්පනා කරලා හිතලා බලලා තේරුම් අරගෙන කරන්න ඕන. එහෙම නැති වුණොත් ඒ භික්ෂුවක් අතින් යම්කිසි වරදක් වුණොත් ඔවුන් අපේ දානේ කාලා කරපු දේ අපි මෙහෙම අයටද දන් දුන්නේ මෙහෙම අයටද අපේ සල්ලි වියදම් කළේ අවසානයේ අර දීපු දානෙත් ඉවරයි Tamanගේ මනසත් ඉවරයි ප්‍රතිපත්තියත් ඉවරයි සියල්ලම වනසන තැනට Tamanම ක්‍රියාත්මක වෙනවා ඇයි එහෙම වෙන්නේ දානෙ දෙන්නේ මොකටද කියලා නොදැන දන් දෙන නිසා භික්ෂුවට වඳින්නේ කුමකටද කියලා නොදැන වඳින නිසා ඒ නිසා නොදී ඉන්නවා නම් ඒක වෙනම කාරණයක් දෙනවා නම් ඒක වෙනම කාරණයක් දුන්නත් නොදුන්නත් ඒක තමන් කරන්නේ කුමක් නිසාද කියලා වටහාගෙන කරනවා නම් ඒ ඥාන සංප්‍රයුක්ත බව තමන්ට ඵලදායක වෙනවා පින්නතුනි. නොදී ඉන්නවා නම් නොදී ඉන්නේ කුමක් සඳහාද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. දෙනවා නම් දෙන්නේ කුමක් සඳහාද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ නිසා අනේකා පව්කම් වලට යොමු කරන්නට නෙමෙයි භික්ෂුවකට අපි දන් දෙන්නේ ඒ භික්ෂුවට ගුණධම් වඩන්නට අනුග්‍රහයක් වශයෙන්. භික්ෂුවකට අපි වඳින්නේ පුදන්නේ ඒ භික්ෂුව තුළ පවතිනා වූ යම්කිසි ගුණයක් අරමුණු කරගෙන. ප්‍රතජන භික්ෂුවක් තුළ අඩුපාඩු දහසක් තියෙන්නට පුළුවන්. හැබැයි ඒක ගුණයක් හරි තියෙනවා නම් ඒක වඳින්නට පුදන්නට සුදුසුයි. ඒ ගුණය අවදි කරලා අර දුර්ගුණ යටපත් කරගන්නට අපට භික්ෂුවකට උදව් කරන්නට පුළුවන්. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් සසුන පවත්වන්නට මේ විදිහෙන් සහාය වෙන්නට පුළුවන්. හැබැයි සද්ධාව කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන කටයුතු කරන්නට පුළුවන් නම් පින්නතුනේ. එහෙම නැති වුණොත් ඒ සද්ධාව ශාසනයාගේ અભිවෘද්ධිය පිණිස පවතින්නේ අද බොහෝ මිනිස්සු බෞද්ධයෝයි කියන අයම මේ ශාසනය වනසන්නට පෙළඹිලා තියෙන්නේ. ඇයි අර භික්ෂුව මෙහෙමයි මේ භික්ෂුව මෙහෙමයි මෙතන මෙහෙම දෙයක් වෙලා අර පන්සලේ මෙහෙමයි මේවා ඕපාදූප හැටියට සිදුණු දේත් නැති දේත් උපකල්පනය කරපු දේත් Taman අතින් එකතු කරපු දේත් සියල්ල එකතු කරගෙන මේ සසුන වනසන තැනට අද බොහෝ දෙනා ක්‍රියාත්මක වෙන්නේ මේ අමූලික සද්ධාව පෙරදරි කරගෙන කටයුතු කරලා Tamanගේ පරමාර්ථ ඉටු නොවුනහම ද්වේෂ සහගතව ක්‍රියා කරන නිසායි ඒ නිසා සද්ධාව අවදි කරගන්නවා කියලා කියන්නේ පිනතුනේ යම් කිසි කෙනෙකුට පුළුවන් වෙන්නට ඕනේ ಗುಣ දැනගෙන පහදින්නට. බුදුහාමුදුරුවන්ට වඳින්නේ කුමක් සඳහාද? මෙන්න මේ ගුණය සඳහා. ධර්මයට වඳින්නේ කුමක් නිසාද ගරු කරන්නේ අපි ඇසුරු කරන්නේ කුමක් නිසාද මේ ධහම ඇසුරු කරන කෙනාට මෙහෙම සාන්දෘෂ්ටික ඵලයක් ලැබෙනවා අපි මහා සංඝරත්නය ඇසුරු කරන්නේ කුමක් සඳහාද උන්වහන්සේලා මේ ප්‍රතිපත්තියේ ගමන් කරන්න උත්සාහ කරනවා ඒ තුලින් අපට ආදර්ශයක් ලබාගෙන යම් මඟ පෙන්වීමක් ලබන්නට පුළුවන් මේ කරුණු දැනගෙන ඇසුරු කරනවා නම් ඒ ආකාරවතී සද්ධාව පුද්ගලයෙකුට මනසේ පහළ වෙන අකුසල පාප ධර්මයන් දුරු කරන්නට උපකාර කරගන්නට පුළුවන්. දැන් සමහර කෙනෙක් කියනවා "හාමුදුරනේ අපි මෙච්චර ප්‍රතිපත්ති පිරුවත් අපට මෙහෙම වුණේ නැහැ." රෝගයක් හැදුනහම අනේ හාමුදුරනේ බලන්නකෝ මෙච්චර පිංකම් කරපු මට සිද්ධ වෙච්ච දේ දැන් මේ වචන තුල මොනවද තියෙන්නේ දහම විශ්වාස නොකරන බව හේතුව ඵලය කර්මයේ විපාකය කුසලයේ විපාකය හරියට තේරුම් අරගෙන පුහුණු කරනවා නම් කවමදාකවත් එහෙම වචනයක් තමන්ගේ කටින් පිට වෙන්නට විදිහක් නැහැ ප්‍රතිපත්ති පුරලත් තමන්ට හරි ගියේ නැත්නම් එහෙනම් තමන් හිතලා බලන්න ඕනේ ප්‍රතිපත්තියේ දුබල තැන් මොනවද මට වැරදිච්ච තැන් මොනවද ಗುಣදහම් වඩද්දි මුල් අවදී අපටත් මෙහෙම අර්බුද මතුණා අපි බොහෝ දේවල් හොඳ අදහසින් ප්‍රාර්ථනා කරනවා ඒවා සිද්ධ වෙන්නේ නැහැ කොච්චර හොඳට ගුණධම් වඩන්නට උත්සාහ කළත් නිරන්තරයෙන් මනසේ පීඩාව අසහනේ මතුවෙනවා. නමුත් ඒ හැම මොහොතකම අපි කල්පනා කළේ බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයේ සාන්දෘෂ්ටිකයි මේක යම්කිසි කෙනෙකුට පුහුණු කරනවා නම් හැම කල්හිම ප්‍රයෝජන ලබන්නට පුළුවන්. එහෙනම් එදා භික්ෂුවට විතරක් නෙමෙයි සතුටින් ඉන්න පුළුවන්නේ අදත් මේ ධහම ඇසුරු කරනවා නම් භික්ෂුවකට සතුටින් ඉන්න පුළුවන්. එදා විතරක් නෙවෙයි නිවන් මඟ විවෘත උනේ අදත් මේ නිවන් මඟ විවෘතයි. එහෙනම් මං කරන කාරණේ මගේ ප්‍රාර්ථනාව සඵල වෙන්නේ නැත්නම් මගේ ප්‍රතිපත්තියේ කොතනක හරි වැරදිලා තියෙනවා. ඒක දහමේ දෝෂයක් නෙමෙයි. දහම එහෙම සදොස් සහිත වෙන්නට විදිහක් නැහැ. සාරාංශක කල්පලක්ෂයක් අත්දැකලා ප්‍රත්‍යක්ෂ කරගෙනයි බුදුහාමුදුරෝ දේශනා කළේ. එබඳු පරිපූර්ණ අත්දැකීමකින් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දෙසූ දහම වරදින්නට විදිහක් නැහැ. එහෙනම් එබඳු දෙසූ දහමක් ඇසුරු කරලත් මට වරදිනවා නම් ඒක දහමේ දෝෂයක් හෝ බුදුහාමුදුරන්ගේ දෝෂයක් වෙන්නට බෑ. එහෙනම් මගේ ප්‍රතිපත්තියේ, මගේ චින්තන රටාවේ, මගේ ක්‍රියාපටිපාටියේ යම්කිසි දෝෂයක් තිබිය යුතුයි. ඒ කොතනද? ඒ කුමක්ද? ඒක මම සකසාගන්නේ කොහොමද? අන්න ඒ විදිහෙන් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා Tamanගේ ප්‍රතිපත්තිය ආවර්ජනා කරලා බලන්නට පුළුවන් නම් වැරදුණු තැන පෙනෙනවා පෙනුණු තැන සකසන්නට පුළුවන් සකසාගත් තැන ප්‍රතිඵලය දැනෙනවා අන්න දහම පිළිබඳව හැබෑ විශ්වාසය අපට තහවුරු වෙන්නේ එතකොටයි අපේ මනසේ ද්වේෂය, රාගය, තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, මමත්වයේ මතුවෙනකොට ඒවට වහල් වෙලා කටයුතු කරන තාක්කල් අපිට බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන ප්‍රසාදය මතුවෙන්නේ නැහැ. යම් උත්සාහයකින් වීරයකින් අපට මනෝභාවය මැඩපවත්වා ගන්නට පුළුවන් නම් යටපත් කරන්නට පුළුවන් නම් ප්‍රහාණය කරන්නට පුළුවන් නම් අපිට බුදුහාමුදුරුවෝ ගැන ලොකු සද්ධාාවක් ඇති වෙනවා තථාගතයන් වහන්සේ දේශනා කළ කාරණේ හරියටම හරි නේද මෙහෙම වීරය කළොත් මේ පාප ධර්මේ මඩින්නට පුළුවන් නේද බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි මේක කරන්න පුළුවන් නිසයි මම පුළුවන් කියන්නේ බැරි නම් මම පුළුවන් කියන්නේ නැහැ ඒ නිසා මේ අකුසල පාප ධර්ම දුරු කළ හැකි. ඒ නිසයි හැකි කියන්නේ. ඒ සඳහා පැහැදිලි මාවතක් තියෙනවා. ඒ නිසා සද්ධාව මතු කරගත්තොත්, වීරිය මතු කරගත්තොත්, පව්කම් කෙරෙහි ලැජ්ජ බව මතු කරගත්තොත්, ප්‍රඥාව මතු කරගත්තොත් යම් කිසි කෙනෙකුට මේ පාප ධර්ම දුරු කරන්නට පුළුවන්. ඒ කල හැකි නිසයි කල හැකි කියලා දේශනා කරා. මේ තථාගතයන් වහන්සේගේ અભීත සිංහනාදය අපට යලි යලිත් සිහිපත් කරමින් සද්ධාව අවදි කරගන්නට පුළුවන් අපේ මනසේ පහළ වෙන පාප ධර්මය හඳුනාගෙන දුරු කරගන්නට සද්ධාව වීරිය අවදි කරගන්නට පුළුවන් ප්‍රඥාවෙන් හි ස්වභාවය තේරුම් ගන්නට පුළුවන් එහෙම වෙනකොට බුදුහාමුදුරුවෝ ගැන පැහැදීම තව තවත් වැඩෙනවා ධර්මයේ පිළිබඳව විශ්වාසය වැඩෙනවා ඒ නිකම්ම නෙමෙයි තමන් අත්දැකීම් තුලින් සහේතුකව සකාරණවයි ඒ සද්ධාව Tamanගේ సంతානය තුල වැඩෙන්නේ. ඒ නිසා සරියුත් හාමුදුරුවෝ එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ට ගැඹුරු දහම් කරුණක් දේශනා කරලා අහනවා සාරිපුත්ත ඔබ පිළිගන්නවද මේ කාරණේ? ස්වාමීනි මම ඒක පිළිගන්නේ තථාගතයන් වහන්සේගේ වචනය ඇදහිීම් මාත්‍රයෙන් පමණක් නොවේ. මම ඒක පිළිගන්නේ මමත් ඒ කාරණේ ප්‍රගුණ කරලා අත්දැකීම් තුලින් දන්නවා මේක මෙහෙමයි වෙන්නේ කියලා. ඒ අත්දැකීම තියෙන නිසා සහේතුකව මම තථාගතයන් වහන්සේගේ වචනය පිළිගන්නවා. ඒ පිළිබඳව මට සද්ධාව පිහිටනවා. ඒ නිසා පින්නතුනේ ආකාරවතී සද්ධාව දියුණු කරගත යුත්තේ අන්නේ ආකාරයටයි. එහෙම තමන්ගේ ප්‍රතිපත්තිය පිළිබඳව ධර්මානුධර්ම මාර්ගය පිළිබඳව තථාගතයන් වහන්සේ ගේ අවවාදය පිළිබඳව මහා සංඝරත්නය අපට පෙන්වන ආදර්ශ මඟ පිළිබඳව නැවත නැවත Taman ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න පුහුණු කරන්න පුහුණු කරන්න මේ ක්ලේශ ධර්මය දුරු කරන්නට පුළුවන් කියන හැබෑම ආත්ම විශ්වාසයක් අපේ సంతානය තුල ගොඩනගෙනවා මේ தത്വයට ප්‍රගුණ කළ හැකි නම් ඒ සද්ධාවම කෙනෙකුට උදව් වෙනවා නෑ ප්‍රතිපත්තියෙහි දෝෂයක් නෑ මටයි වැරදිලා තියෙන්නේ මට වැරදුණු තැන කොතනද කියලා සොයා බලන්න ඊළඟට ලැජ්ජා බය කියලා කියන ධර්මතා දෙකත් අපට එහෙම උදව් වෙනවා. පාපය අකුසලය Tamanගේ මනසේ ඇති වෙනවට Taman කැමති නැති ගතිය ඒකෙන් පසුබට වෙන ගතිය, ඒකෙන් පසුබහන ගතිය, ඒකෙන් ලැජ්ජිත වෙන ගතිය අපට ඒ අකුසලයේ දුරු කරන්නට උදව් වෙනවා. ඊළඟට වීරයයි කියලා කියන්නේ අසත් ධර්මයේ අකුසලයේ මඩින්නට, කුසලයේ වඩන්නට තියෙන හැකියාව. අට ප්‍රඥාවයි කියලා කියන්නේ මේක කුසලයයි මේක අකුසලයයි මේ හේතුවයි මේ ඵලයයි මේක කරන්නට නම් මේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුයි කියලා හරියට හඳුනාගෙන මග නොමග තේරුම් අරගෙන පුහුණු කරන්නට පුළුවන් ශක්තිය. මේ සියල්ලටම ප්‍රඥාව ප්‍රධාන කාරණේ වෙනවා. මොකද සද්ධාව සමබර වෙන්නේත් ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් තොරව සද්ධාව ඉදිරියට ගියොත් අමෝලිකා සද්ධාාවක් හැටියට විනාශ වෙනවා. හිරියොත්ප්ප දෙක නිවැරදි කුසල මට්ටමට එන්නේ ප්‍රඥාවෙන්. එහෙම නැති වුණොත් ඒක ද්වේෂයක් බවට පරිවර්තනය වෙන්නට පුළුවන්. වීරය කියන එක තන නොතන හඳුනාගෙන අවශ්‍ය ප්‍රමාණයට වීරය කරන්නට පුළුවන් වෙන්නේ ප්‍රඥාවේ ප්‍රමාණය මතයි නැත්තම් නිකන් උඩ පැනලා දඟලලා විනාශ වෙන එක තමයි වෙන්නේ දඟලන්නට ඕන තැනක් දඟලනවා නැති තැනක් දඟලනවා නිහඬ වෙන්න ඕන තැනක් දඟලනවා ඒ හැම වෙලාවෙම කුලප්පු වෙලා කටයුතු කරනවා කියන එක නෙවෙයි වීරය කියන්නේ අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වීම අනවශ්‍ය තැන නිහඬ වෙන්නට පුළුවන් වෙන්න ඕනේ. දකින්න ඕන දේ දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඉවසන්න ඕන දේ ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. මඩින්න ඕන දේ මඩින්න පුළුවන් වෙන්න ඕන. දුරු කරන්න ඕන දේ දුරු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ඒ අවස්ථාවේදී වීරය පරිහරණය කළ යුත්තේ කෙසේද කියලා තෝරා බේරාගන්නේ ප්‍රඥාවේ ප්‍රමාණය මතයි. එතකොට මේ සියල්ලම සඳහා හේතුව ඵලය කුසලය අකුසලය සහ ධර්මතාවයන්ගේ ස්වභාවය හඳුනා ගන්නට මනසෙහි ගොඩනැගෙන ආලෝකයේ හෙවත් ප්‍රඥාව උදව් වෙනවා ඒ ප්‍රඥාව අවදි වුණු තැන අකුසල සමාපත්තියෙන් මනස ගලවාගෙන කුසල භාවනාවට යොමු කරන්නට පුළුවන් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සා යම් මොහතක පුද්ගලයාගේ సంతානයේ සද්ධාව තියෙනවා නම්, හිරිය තියෙනවා නම්, ඔත්තප්පේ තියෙනවා නම්, වීරය තියෙනවා නම්, ප්‍රඥාව තියෙනවා නම්, ඒ බඳු අව අවස්ථාවේ අකුසලයට මනසෙහි ඉඩක් නැහැ. මේ යහපත් කුසල මූලයන් මනසින් යම් මොහතක ගිලිහෙනවද ගිලිහිලා අශ්‍රද්ධාව මතුවෙනවද ලැජ්ජ බය නැති වෙනවද වීරය ගිලිහිලා ගිහිලා කුසීත බව එහෙම නැත්නම් අනවශ්‍ය කලබලෙ මතුවෙනවද ප්‍රඥාව වෙනුවට දුෂ්ප්‍රාඥ භාවය අනුවන බව මතුවෙනවද ඒබඳු පුද්ගලයාගේ సంతානේ අකුසල් වැඩෙනවා පමණක් නෙමේ අකුසලයට සමවැදිලා ඒ චිත්ත సంతානේ විපරීත වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා එනිසා මේ කාරණා සිහියේ පවත්වාගෙන අකුසල පාප ධර්මයේ අපේ මනසේ වැඩෙන්නේ කොහොමද? එයට අපි සමවදින්නේ කොහොමද? ඒ නැගී සිටින්නට අපි කුමක් කළ යුතුද? ඒ නිවැරදි යහපත් මනෝභාවයන් කුසල ධර්මයන් අපි අවදි කරගන්න කුමක් කළ යුතුද කියන කාරණා නැවත නැවත පරීක්ෂා කොට හඳුනා ගනිමින් දෛනික ජීවිතය තුළ මේ ධර්මතා පහ